වහන්ස පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා පිරිසුඟා වැඩිය සංගරුවනට සියාපින් දානේ බෙදා පිළිගැන්නුවා කිරිපිට වැනි දේවල් ආහාර ප්‍රත්‍ය දේවල් අතගස්වා පිළිගැන්නුවා ඉදිරියේ තියෙන පූජා භාණ්ඩ දැන් තුන් කාලයට ඇති ගුණ වශයෙන් අනන්ත ගුණ ඇති සංඛ්‍යා වශයෙන් අනන්ත සංඛ්‍යා ඇති අෂ්ඨානි කුජල මහා සංඝරත්නයට පූජා කරනවා කියන චේතනාව දැන් පවතිනවා. එනිසා ධාර්මික උපයාස අපයා තන්පත් කොට තිබෙන මේ මහා සංඝ රත්නයේ ප්‍රයෝජනවත් වන පූජා භාණ්ඩ රාශිය මේ ස්ථානයේ වැඩිම සංඝ රත්නයේ කාය සාක්ෂිය කොටගෙන ගෞතම සම්බුද්ධ ශාසනයෙහි අවුරුදු 2594ක් තිස්සේ වැඩ සිටියා වූද මතු පහළ වන්නා වූද අනන්ත ගුණ ඇති අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයට පූජා වේවා මේ පූජාවෙන් ජනිත වන ආනිසංස ධර්මයේ තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් ඉන් අනුමෝදන් වෙන හිතායිත මැදත් සමස්ත ලෝක සත්‍යයටත් ලොවේ ලෝතුරා පිණිස පවතියවා තම තමාටත් මේ කුසලානුභාව බලෙන් මෙලොව සුබසිත පරලොව සුගතියේ කෙලවර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියන පැතුම් සිතේ දරාගෙන මේ වස්තුව සංඝ සතුකට පූජා කරමු. ඕකාසමයං භන්තේ ඉමානි සබ්බ පරික්ඛාරානි වික්ඛු සංඝස්ස දේම ဒ ුතියම්පි මයං භන්තේ ඉමානි සබ්බ පරික්ඛාරානි දික්ඛු සංඝස්ස දේම තතියම්පි මයං බන්තේ ඉමානි සබ්බ පරික්ඛාරානි දික්ඛු සංඝස්ස දේම සාදු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නම යන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා උපමිස්සය පච්චයේන පච්චයෝ කියලා බුද්ධ වචනයක් උපනිෂය පච්චේ කියලා කියන්නේ බලවත් හේතුව කියන තේරුමයි. බලවත් හේතුවක් ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා. ඒ කියන්නේ දාන සීල භාවනාදී කුසල් කිරීමටත් පෙර පෙර ජාතිවල පූර්ව ජාතිවල කරගන්නා ලද කුසල ධර්මයන් බලවත් ප්‍රත්‍යක් වෙන අලුත් කුසල් කර ගැනීමට පෙර ජාතියේ බොහෝ සෙයින් දන් පින්කම් කළ පින්නතුනට ඊළඟ භවයේදීද පරිත්‍යාගයේ පුරුදු කරන්න හිත නැමෙනවා. පෙර ජාතවල හොඳින් සීල් රැක්ක අයට ඊළඟ ආත්මවලදී සීලය රකින්න හිත නැමෙනවා. පෙර ජාතවල ධානය වැඩූ අයට ඊළඟ භවයේ ධානය වඩන්න හිත නැමෙනවා. මේ විදිහට කුසල පැත්තෙන් යමක් සංසාරයේදී පුරුදු කරගන්නා ලද නම් ඒක මතු භවයන් හිදීද ප්‍රත්‍ය වෙනවා තවත් කුසල් කරන්නේ අකුසල් පැත්තත් එහෙමමයි. පෙර જાතියේ ප්‍රාණඝාත කරපු පුජ්‍යලයා අපාදුක් විඳලා නැත ආම යම් සිදි හේතුවකින් මනුලොවට ප්‍රාණඝාතම කරන්න හිත නැමෙනවා. පෙර જાතියේ වෙනත් වෙනත් පස්පවක් කරපු අය අපාදුක් විඳලා නැත එන පිනකින් මනුලොවට ආම ඒ අකුසල කරන්න හිත නැමෙනවා. ඒවට කියන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. උපනිශ්‍රේ කියන්නේ නැවත වරක් තේරුම් ගන්න බලවත්ම හේතුව කියන එකයි. නැත්නම් පළපුරුද්ද. ඒ වගේ පළපුරුද්දක් දැක්වෙන විශේෂ දේශනයක් මේ ගාථාවේ සඳහන් වෙනවා. උදේකන් නයන්ති නෙත්තිකා ගවිතං කරන ගොවියෝ වාරි මාර්ග කටයුතු කරන්නෝ ජල ප්‍රවාහයේ සුදුසු තැන් වලට හරවලා බොහෝම ලස්සනට ගොවිතැන් කරනවා. කුමුරු අගා කරනවා. එවාගෙම උසුකාරා නමයන්ති තේජනං ඊතලාදන වඩුව කැලෑවේ ගොබිල් ගෙනල්ලා තවලා දිගෑරලා ඍජු කරලා බොහොම ඈතට විදින්න පුළුවන් ඇටට ඊතලා දෙනවා. ඒ වගේම දාරුන් නමයන්ති තච්චතා. ඒ කියන්නේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන වඩුව නොයෙක් විදිහේ හර ඇති දැව ඉරලා කපලා විදලා මේක විදිහේ ගෘහ භාණ්ඩ හදනවා. දොරවලුව හදනවා, අල්මාරි, පෙට්ටගම් හදනවා, ඇඳපුටු ආදිය හදනවා. මේක වර්ණා භාණ්ඩ හදනවා. ඒ වගේ අත්තානං ධමයන්ති පණ්ඩිතා ඥානවන්තයෝ තම තමාගේ ආත්ම භාවය දමනය කර ගැනීමට සමර්ථ වෙනවා. බුදුරජාන් වහන්සේ මේ දේශනාවේ පැවැත්වුවේ හත් ආර්ධ වයසේ පැවිදි වූ පැවිදිලා දින 7 වෙනි දවසේදී රහත් වූ පණ්ඩිත සාමණේරයන් වහන්සේ නිමිති කරගෙනයි. මේ පණ්ඩිත සාමණේරයන් වහන්සේ බොහෝ ජාතිවලදී බොහෝ බුදුසසුන් වලදී රහත් බෝධිය පතාගෙන දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී කුසල් පුරාගෙන ආපු කෙනෙක්. එතුමා කාශ්‍යප බුදුසසුනේදී බොහෝම දුගී දුප්පත් කුලී වැඩකරුවෙක් වෙ හිටියා. ඒකත් එක්තරා විපාක වාරයක්. කොච්චර දම්පින්කම් කරන හිටියා සමාත අකුසල කර්මත් ඵල දෙන්න අවස්ථාවල් යෙදෙනවා. ඉතින් මේ කාලයේදී බොහෝම ශාස්ත්‍රීයකයි ලං මේ ලෝකයේ ජම්බුද්දීපයේ අවුරුදු 20000ක් පරමාස තියෙන කාලයයි ඒ කාලේ කාශ්‍යප සරුවක් යන වාසේ ලෝ පහළ වුණා. නගර වැසියෝ බොහෝම උනන්දුවෙන් දාන ආදී කුසල් කරනවා. බුදුරජාන් වහන්සේ එක්ක සංඝ පිරිස නිතර වැඩ ඉන්න 20000ක්. රාතන් වහන්සේලා 20000ක් නිතර පරිවාර පිරිස වශයෙන් වැඩ ඉන්නවා. ඉතින් මේ රාජවරු, මෙති ඇමතිවරු, සේනාපතිවරු, සිටුවරු බොහෝ සෙයින් දම්පින්කම් කරනවා. එක දවසක් බුදුරජාන් වහන්සේ දාන අනුමෝදනය කෙරී මෙහෙම දේශනාවක් කළා. යම් කෙනෙක් සමාජයේ ධනයෙන් දන් දෙනවා අනිත් අනිත් අය සම්මාදන් නොකරවගෙන ඒ ඇයට මතු භවයන්ෙහිදී ධනෙ ලැබෙනවා පිරිවර නොලැබී යනවා. තා කෙනෙක් අනුන් ලවා දන් දෙවෙනවා අනුන් සම්මාදම් කරවලා පින්කම් කරවෙනවා තමන්ගේ වස්තුව නොයදවා. ඒ ඇතෝ සසරදී පරිවාර සම්ප්‍රත්තිය ලැබනවා ධනෙ නොලබන්නෝ වෙනවා. තම කෙනෙක් තමනුත් දන් දෙන්නේ නැහැ අනුන් ලවා දන් දෙවන්නේත් නැහැ අනුන් කරන පින්කම් අනුමෝදන් වන්නේත් නැහැ. ඒ ඇත්තෝ නැත මනුලෝ උපන්නොත් ධනියත් පිරිවරක් නැති අසරණියෝ වෙනවා. තවත් සමහර කෙනෙක් ඉන්නවා තමම් දාන වස්තුව යොදලා කාලයේ ශ්‍රමයේ ධනිය යොදලා තා බොහෝ දෙනෙක් සම්බන්ධ කරවාගෙන දම් පින්කම් කරනවා. ඒ ඇත්තන් සසන ගමනේදී ධනියයි පරිවාර සම්ප්‍රත්‍ය දෙකම ලැබෙනවා. මේ බණ ශබ්දාව අහගෙන සිටින නැනවත් උපාසක මහත්මිය කල්පනා කළා මම මේ සතරවෙනි ආකාරයේ දානයක් දෙන්න ඕනේ කියලා. එදාම බුද්ධ ප්‍රමුඛ විසුදාසක් මහා සංඝරෝණට පසු දින දානෙට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. මෙතුමා ඊට පස්සේ Taman <clears throat> දන්න දන්න බොහෝ දිනෙක එක්කාසු කරගත්තා. එක්කාසු කරගෙන කණ්ඩායමක් පිරිවරක් හැදිලා ගියක් ගියක් ගානේ යමින් දානෙට දාන වස්තු සම්මාදන් කෙරෙව්වා. ඒ කියන්නේ තම තමා කැමැති කැමැති ප්‍රමාණයට ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දානේ සෝදානම් කරන ලෙස හැම දිනාටම කරුණ කියු. සමහර කෙනෙක් එක නමකට සමහර කෙනෙක් දෙනමක්, පස් නමක්, දහ නමක්, විසි නමක්, සිය නමක්, දහස් නමක් ආදී වශයෙන් වෙන් කරගත්තා. කොහොම ඉන්න අතරේ මේ අහිංසක යටත් පිරිසෙන් ගෙදර හාල් මිටක්වත් නැති එදිනෙදා කුලී වැඩ කරලා ජීවත් වෙන මේ දුගියා වෙතක් ගියා. ගිලකවා මිත්‍රයා ඔබ පෙර ජාතවල දන් දීලා නැහනේ. ඒ නිසානේ මේ ජීවිතේ මෙච්චර වාසනාවන්ත කාලිකල් මේ දුප්පත් වෙලා ඉන්නේ. ඒ නිසා අදවත් දානයක් දෙන්න මම මේ හෙට දානයක් දෙන්න සංවිධාන කරනවා. ඉතින් කියවා අනේ ඉන්නත මට ගෙදර මොකක් වන්නේ දන් දෙන්න මම කොහොමද දන් දෙන්නේ? නෑ කොහොම හරි එක නමකට දාන දෙන්න කිව්වා. ඉතින් කිව්වා හොඳයි එහෙනම් මම ඒක කරන්නම් කිව්වා. කියලා ඉතින් ඒ තැනැත්තා මේකට සම්බන්ධ කරවා ගත්තා. ඉතින් මෙතුමා ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳට කිව්වා අපේට දානයක් දෙන්න එක නමකට දානයක් දෙන්න ඕනේ. අපි දෙන්න යන් සිටු ගෙදරකට. ඊළා කුලී වැඩ කරලා එක නමකට දාන දෙන්න දේවල් ලබා ගනිමු කිව්වා. ඉතින් සිටු ගෙදරකට ගියා ගිහිල්ලා ඉතින් ඒ උපාසිකාව වී කොටන්ද පොලන්න ඉල්ලගත්තා. එවාගේ මේ දුගී මිනිසයා දරපලනවා වතුරා දෙනවා බාගෙන හොදනවා තවත්වත් බර වැඩ කරනවා. මේ දෙන්න හැන්දෑවක නෙමෙයි ගියේ මුළු රාත්‍රියම අවදි වෙලා මේ දෙන්න වැඩ කෙරුවා. ඉතින් ගෙදර සිටු දේවිය ඇහුවා මේ දෙන්න මේ මොකද මෙච්චර මහන්සිලා වැඩ කරන්නේ කියලා. ඉතින් කියවා අනේ මේ සිටු දේවියනි අපි මේ හෙට දවසේ දානයක් දෙන්න පොරොන්දු වුණ එක නමකට. ඒකට මේ දානෝපකරණ ලබා ගන්නයි මේ අපි මහන්සි වෙන්නේ කිව්වා. ආ බොහොම හොඳයි එන්නම් මේ මුදල් ගන්න මේ හාල් ගන්න මේ මේ දේවල් ගන්න කියලා හරි වැඩ කළාටත් වඩා වේදන් පිරිනම ආලා දුන්නා. ඉතින් මේ දෙන්න උදේ පාන්දරම ඒ තමන් කරපු වේදේවල් බාර දීලා ආපස්සේ තමන්ගේ ගෙදරට ගිහිල්ලා දැන් දානේ උයන්න සූදානම් වුණා. එතකොට මේ දෙන්නගේ උපනිශ්‍රේ කොච්චර වාසනාවන්ත දෙන්නේක්ද? සද්දේව රජුරන් දෙපෙනුනනේ මේ සිද්ධිය එතනලා ආවා සාමාන්‍ය මිනිස් වෙස්යකෙක්. ඇවිල්ලා කිව්වා මම මේ වැඩක් හොයාගෙන යනවානේ. මේ දෙන්න කිව්වා අපි මොන වැඩ දෙන්නේ අපිට දෙන්න මොනවාක්වත් වැටුප් නෑ එහෙම. නෑ නෑ මං ඔය දෙන්න මොකද්දද කරන්නේ? අපි මේ ඊරෑ මහන්සියලා වීකුවටලා දාරපලලා එක දාමකට දානේ දෙන්නයි හදන්නේ. හා මම දානි උයන්නම්. මං දානේ සෝදානම් කරන්නම්. ඔය එන්නතා ගිහිල්ලා ඒ දානෙට නියමිත ස්වාමීන් වහන්සේ වඩම්මගෙන ඉඳ කිව්වා. ඉතින් දැන් සද්දේව රජුරෝනේ මේ මිනිස් වෙසින් ඉඳලා කතා කරන්නේ. මේක ලොකු සහායක් වුණා මේ අහිංසක මිනිසයාට. එංගොඩ ඊයේ රාත් වෙහෙසිලා නිදි මාරලා දැන් ඉන්නේ. ඉතින් මේ වෙලාවට තා කෙනෙක් උදව්වට ආවා නම් හරි සන්තෝෂයෙන් කිව්ව එහෙනම් පින්නතානේ බොහොම පින් මේ දාන උයන්න මම වඩම්මගෙන එන්නම් කියලා ගියා විහාරස්ථානෙට. යනකොට අර දාන සංවිධායකයා ළඟට ගිහින් කිව්වා මහත්යෝ මේ මම එක නමකට දාන දෙන්න ඊයේ රෑ තිස්සේ විලසිලා මහන්සි වෙලා දැන් දාන සෝදානම් මට එක නම දෙන්න කිව්වා ඉතින් දාන ලයිස්ව බැලුවා ගියාගෙන හිටියන හැමදෙනාගේ නංගම් අසවලාට අසවලාට මෙච්චර මෙච්චර ස්වාමීන් වහන්සේලා කියලා කොහොම මේ තැනත්ගේ නම ලියවිලා නැහැ මේ මිනිස්සු ඉසේ අත බැඳගෙන අඳන්න ගත්තා අනේ මම මෙච්චර මහන්සිලා මට එක නමකට දාන දෙන්නේ නැත්තම් මොන පාපයක්ද මේ විඳින්නේ කියලා. පස්සිකව අඬන්න එපා මිත්‍රයා සමා වෙන්න. මං කියන්නම් උපදේශයක්. මේ ගණන්ගෙන තියෙන ස්වාමීන් වහන්සේලා ගණනයි. බුදුරජාන් වහන්සේ ගණන්ගෙන නැහැ. එනිසා ඔබ යන්න ගන්ධ කුටියේ ළඟට යන්න ධන ගාගෙන හරි යන්න. තා බොහෝ දෙනෙක් දෙපැත්තේ ඇති බුදුරජාන් වහන්සේ වඩනකම් පාත්‍රය ලබා ගන්නවා. ඔබ ගිහිල්ලා බුදුරජාන් වහන්සේ සිවුර දරාගෙන පාත්‍රය අතේ ඇතිව දොර ඇරනම් පස්සේ ශ්‍රී පාද එළියට කබල වඩිනකොටම ගින් ශ්‍රීපතුල අල්ලලා වඳින්න. වැඳලා කියන්නේ අනේ ස්වාමීනි මගේ ගෙදරට දානෙට වඩින්න කියලා පාත්‍රය ඉල්ලගන්න. ඉතින් මේ මිනිස්යාට පුදුම සන්තෝෂයක් ඇති වුණා. දිව්‍ය ලෝකයට ගියා වගේ වඩා සතුටක් ඇති වුණා. අනේ මට බුදුරජාන් වහන්සේ දාන දෙන්න නැත්තම් කියලා. ඉතින් ඒ වගේම ගිහිල්ලා ගන්ධ කුටියේ දොර ළඟ පැත්තේ පැත්තකින් වැඳගෙනම හිටියා. බුදුරජාන් වහන්සේ නියමිත වේලාවට සිරිපතුල එලපැත්තෙන් ඉතිරි යන තේන කොටම ගිහින් වැඳා. වැඳලා බගයාපත් කිව්වා අනේ ස්වාමීනි මගේ ගෙදර දානට වඩනසේක්වා මට පාත්‍රය ලැබෙනසේක්වා කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලගත්තා. ඉතින් පාත්‍රය දුන්නා. දැන් පාත්‍රය අරන් මේ තැනත්තා ඉස්සරහින් යනවා. බුදුරජාන් වහන්සේ පස්සෙන් වඩින්නේ. එහෙමයි චාරිත්‍රයේ gedere පෙක් කරගෙන යනකොට. පා දෙපැත්තේ බොහෝ සිටුරු රජකුමාරවරු ධනවත් අය කියන අනේ මට දෙන්න ඕනේ මට දෙන්න පාත්‍රේ. මං 1000ක් දෙන්න මං ලක්ෂයක් දෙන්නම් කිය කිය. කිසි කෙනෙකුට ඒ පාත්‍රේ ගන්න දුන්නේ නැහැ. ඉතින් එක් කරගෙන ගියා. දැන් සක්දේව රජුරෝ මොකද කෙලේ දානේ එතුමාට උයන්න පියන්න වෙලාවක් යන්නේ නැහැ. තත්පරයෙන් ඔක්කොම සම්පූර්ණ කරලා වහලා තියලා බොහොම පිරිසුදුව තියලා දෙව්ලොවට ගිහිල්ලා. ඔය අතරේ මේ අතේ අනෙක් පිරිස විශාල පිරිසක් එතෙන් ආවා. මේ දුගී දුප්පත මොන විදිහේ දානයක් දෙයිද දන්නේ අපි ඒ වෙනුවට දාන දෙමු කියලා තම තමාගේ අත්වල දාන භාජනක් තියෙනවවත් අරගෙන ආවා. ඇවිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේ මේ දුප්පත් තල්පතට ඇතුළට වඩින්න එපාය. කවදාකවත් බුදුරජාන් වහන්සේ වඩිනකොට නැමිලා වඩින්න වෙන්නේ. දොරවල් වාසයක ඉස් වෙනවා. නැත්තම් පඩිකඳ පාත් වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දුප්පත් පැල්පතට ඇතුල් වුණා. අර දාන භාජන විවෘත කළ බැලුවා මුළු පලාතම සුවඳ විහිදෙනවා. දිව්‍ය මේ ආහාර පාන තියෙන. කමිනි සීල දෙනවා විස්මිත වුණා පුජ්‍යලයානන් දුප්පතේ දානේ නම් රාජභෝජනයක් නේ කියලා හැමෝම විස්මිත වෙලා සරුවක් යන වාසකෙන් බණක් අහන්නේ වටේට ඉතින් බලාපොරොත්තුෙන් හිටියා. ඉතින් මේ තැනැත්තයි දෙන්න එකතු වෙලා දානේ වළඳේව බුදුරජාන් වහන්සේට වත් පිළිවෙත් කියලා ඉවර කරලා බණ ඇසුවා. මේ සරුවක්ඥන් වාසේ දේශෝ දේශනාවෙන් බොහෝ දිනෙක අධිගම ලබන්නට මෑති. මේ දෙන්නාකින් නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන වන්දනා කොට පින සම්පූර්ණ කරගත්තා. එයින් මේ උපාසකතුමා දෙව්ලොව ඒ දෙන්නම දෙව්ලොව ඉපදෙලා මේ උපාසකතුමා අපේ බුදුසසුන කාලයේදී සරියොත් මහ රහතන් වහන්සේගේ දායක සිටුගෙදරක උත්පත්ති ලැබුවා. ඒ දරුවා මව කුසේ පිරිසිඳගත් දවසේ පටන්ම මේ මව කුමේට හිතක් පාළ වුණ සරියොත් මහ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් සංඝනට දාන දෙන්නේ. ඉන්දන් දුන්නා. ඔය විදිහට දසමාසයක් මේ දරුවා දරාගෙන මේ මවතුන් බොහොම සැපින් මේ දරුවා ආරක්ෂා කරගත්තා. කිසිම ලෙඩක් දුකක් නැහැ. දරුවා උපදින දවසේදී ගෙදර හැම දෙනාටම නුවණ පහළ වුණා. පුදුම විදිහේ ආභෝධයක් හැමෝටම පහළ වුණා. එනිසා මේ දරුවාට නම් තබුවා පණ්ඩිත කුමාරයා කියලා. දරුවාගේ හැම විශේෂ දවස්වලදී සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් සංගණයට දම් පින්කම් කළා. මේ දෙමව්පිය හිතුවා මේ දරුවා බොහෝ බුද්ධිමත් දරුවෙක්, පින් ඇති දරුවෙක්. මේ දරුවා යම් කිසි අදහසක් තියෙනවා නම් අපි ඒකට සම්පූර්ණයෙන් අවසර දෙන්නට ඕනේ කියලා හිතාගෙන හිටියා. ඉතින් දරුවාගේ නන් තබන උත්සවය, කන් විදින උත්සවය, බත් කවන උත්සවය, අකුරු කියවන උත්සවය, එවාගේම ජන්මදින උත්සවය හැම අවස්ථාවකම මේ පින්කම් කලේ සරියොත් මහ රහතන් වහන්සේ ප්‍රදාන 500 නමක් වඩම්මලා. කොහොම අවුරුදු 7ක් පිරුණා. අත් අවුරුදු වයසේදී මේ දරුවා මව්පියන් දෙකියවා මේ තාත්තේ මම සරියුත් මහ රහතන් වහන්සේ ළඟ මහාන වෙන්න ඕනේ. ඉතින් මේ දෙමෝපියන්ගේ චේතනාවක් තිබුණානේ කල්ැතුම දරුවා කියන දේට අපි අවසර දෙනවා කියලා. එනිසා දරුවා පූජා කළා ශාසනයට. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මේ දරුවා එක් කරගෙන විහාරස්ථානයේට වැඩම කරලා පැවිදි කෙරෙව්වා. පැවිදි කරන අතරේ දින හතක්ම මේ දෙමෝපියෝ නෑදා එකතු වෙලා බුදු පාමොක් සංගරුවනට 7000ක්ම දම් පින්කම් කළා විහාරස්ථානෙම. ඉතින් හත්වෙනි දවසේ වෙනකොට අටවෙනි දවසේ වෙනකොට දැන් මේ කුඩා ස්වාමීන් වහන්සේට සිවුරු පොරවා ගැනීම පාත්‍ර දරා ගැනීම දුක්කම හුරු වෙලා වත් පිළිවෙත් හුරු වෙලා. ඉතින් ඒ අටවෙනි දවසේදී මේ පඬිත කුඩා සාමණේරයන් වහන්සේ සමග සරියුත් මහ රහතන් වහන්සේ පිළිසුඟා වැඩියා. මේ වගින්නේ හැමෝටම පමා වෙලා අනිත් ස්වාමීන් වහන්සේලා පින්දපාත වැල්ල බොහෝ වෙලාවකට පස්සේ තමයි සරුවත් මහරහතන් වහන්සේ වඩින්නේ. හේතුව හැම කුටියක් සෙනසුණක් ගානේ සොයා බලනවා. දොරවල් වහලාද, ජනෙල් වහලාද, එවාගෙම පන්බඳුන් වහලාද, මලු පෙට්ටම් හැමදලාද, ඉදල් කොහාදී නිසිසේ තැන්පත් වෙලා දුක්කොම සොයලා බලලා තමයි වඩින්නේ. ඒ තරම් මේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට අනුග්‍රහ කරන උත්මයෙක් තමයි සරුවත් මහරහතන් වහන්සේ. ඉතින් එදා දවල් වෙලා තමයි මේ දැන් වඩින්නේ. ඒ වඩින අතරමඟ තමයි මේ කුඩා සාමණේරයන් වහන්සේ වයසෙන් අවුරුදු 7යි පෙනුමින් ලපටි නුවණින් වැඩි දියුණුයි. දැක්කා මේ කුමුරු කරන ගොවියෝ. කවදාවත් දැකලා නැහැ. ඒ වෙලාවේ ස්වාමීනි මොකද මේ මිනිස්සු කරන්නේ? ඉතින් කිව්වා සාමණේරේ මේ මිනිස්සු වතුර හරවලා මේ ගොවිතැන් කරනවා. ඊළඟට තාත් ටිකක් දුර යනකොට දැක්කා ඊතල හදන වඩු කර්මාන්ත ශාලාව. මේ මොකද්ද කරන්නේ? ඉතින් මේ තමයි කැලෑවේ ගොබිල් ගණන්ලා ඔය ගින්නේ දාලා කවලා ඇදෑරලා ඊදඬු හදනවා ඊතල හදනවා තාත්තික දුණක් කෙනෙකුට දැක්කා වඩු කර්මාන්ත ශාලාව මේ මොකක්ද කරන්නේ කිවා සාමනීරේ මේ කැලෑවේ තියෙන වටිනා අරටු තියෙන ගස් ගෙනල්ලා ඔය ඉරෙලා කපලා රැහැලා එවාගෙම විදලා නිසි හැටියට මේ ගෙවල් වලට අවශ්‍ය භාණ්ඩ හදනවා ගෘහ භාණ්ඩ හදනවා දැන් මේ කුඩා සාමණේරයන් වහන්සේට මං කිව්ව උපනිශ්‍රේ ප්‍රත්‍ය තිබුණානේ. පෙර ජාති ජාති වල නුවණ වඩලා පාරමී වඩලා තිබුණානේ. ඒ ප්‍රත්‍ය නිසා උන්වහන්සේ නුවණ පහළ වුණා මේ මිනිස්සු හිත නැති වතුරෙන් වැඩ ගන්නවා. හිත නැති ගොබිල් වලින් වැඩ ගන්නවා. හිත නැති මේ අටටු කඳන් වලින් වැඩ ගන්නවා. ඉතින් හිත තියෙන අපට අපි හදා ගන්න පුළුවන් වෙන්න ඕනනේ. මම දැන් යන්න ඕනේ මගේ හිත හදා ගන්න කියලා කිව්වා ස්වාමීනි මම ආපස්සට යන්නම් භාවනා කරන්නම් මට ව්‍යංජන 100ක් එක දාන ගේන්න. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ යතුරු දුන්න පාත්‍රයයි සිවුරයි ඉල්ලා ගත්තා. ඊළඟට කිව්වා සාමණේරේ අපි දෙන්නගෙන් කාට හරි පිනක් තේනානම් සියක් රස ඇති දානයක් ලැබෙයි. ඔය නම ගිහිල්ලා කුටියේ දොර වහගෙන ඇතුලේ වාඩි වෙලා ඉඳ මං එන්න. ඉතින් මේ කුඩා සාමණේරයන් වහන්සේ දැන් ආපස්සට වැඩලා අර විදියට කුටි ඇතුල් වෙලා දොර වහගෙන වාඩි වුණා. ඇත්තට මොනතරම් වාසනාවක්ද? පෙර ජාත ජාතිවල දන් දීලා සිල් රැකලා භාවනා කරලා නුවණ දියුණු කරලා තිබෙච්ච නිසා ඔය වෙලාවට පුදුම වාසනාවක්. සක්දේව් රජුරන් දෙපෙනිල සතරවරන් දෙවියන් එක වහාම ගින් කුටි වටේ ආරක්ෂා කරන්න. මමත් එනවා. ඒ වගේම සූර්ය මණ්ඩලයට අධිගුරු දේවතාවට කියවා සූර්ය මණ්ඩලයේ ගමන නවත්තගෙන ඉන්න. මමත් එනවා කුටියෙන් අහසේ ඉන්නවා. ඒ වෙලාවේ දා සරුවක්ඥන් වහන්සේ වේලාසනින් දන්තික වළඳල ඔය කාරණේ දැකලා සරුවක්ඥන් වහන්සේත් වැඩියා මේ දොරකොඩ ළඟට. බැල හිටගෙන හිටියා. ඒ හිටගෙන හිටියේ විශේෂ කාරණයක් නිසා. මොකද දැන් සරියුත් මහ රහතන් වහන්සේ දවල් වෙච්ච නිසා වේග වේගින් එනවාමයි. එතකොට දොර අරින්න කිව්වා මේ නම ලබන්න තියෙන අධිගමේ ප්‍රමාද වෙනවා. ඒක ලබා ගන්නකම් ඉවසන්න තමයි මේ සරුවක්ඥන් වාසයේ තෙන්න වැඩි කතාවක් උපදවන්නේ. දැන් ඉතින් මේ කුඩා සාමණේරයන් වහන්සේ සුළු මොහොතේදී සෝවාන් වුණ, සකදාගාමී වුණ, අනාගාමී වුණා. නිකන් නෙමෙයි භාවනා මනසිකාරයෙන්. භාවනා මනසිකාරයෙන් ධ්‍යාන ඉපදෙව්වා, ධ්‍යාන පදනම් කරගෙන ඔය අධිගම තුනක් ලැබුවා. එතකොට මෙන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වේග වේගෙන් වඩිනවා. උන්වහන්සේ දාන ගෙදරකට වැඩියාම ගෙදර ඒ තරම් දාන ලෑස්ති. උන්වහන්සේට වළඳන්න සැලැස්සුවා. වළඳුවෙන් පස්සේ පාත්‍රය හොදලා අයිමත් සියක් රස කියන්නේ ව්‍යංජන 100කින් යුතු දානය පිරිනම. ඒක අරගෙන මේ වඩිනවා කුඩා සාමණේරයන් වහන්සේට පිළිගන්වන්න. අර පිය කෙනෙක් දරුවෙකුට සලකන්න වගේ තමයි. එතකොට මිදුලට වඩිනකොට බුදුරජාන් වහන්සේ ඇසුවා සාරිපුත්‍රේ මොනවද මේ පාත්‍රේ? ස්වාමීනි මේ ආහාර භෝජන. මේ කුඩා සාමණේරයන් වහන්සේ. සාරිපුත්‍රයෝ භෝජනයේ මොකද වෙන්නේ? ස්වාමිනේ මේ කුසගිනි වේදනාව සංසිඳෙනවා. කුසගිනි වේදනාව සංසිඳීමේ මොකද වෙන්නේ? ස්වාමීනි ශරීරයේ නිරෝගී රූප කලාප පහළ වෙනවා. එයින් මොකද වෙන්නේ? කය පස්සද්ධියේ සංසිඳීම ඇති වෙලා හිත සමාධිගත වෙනවා. එයින් මොකද වෙන්නේ? සමාධියෙන් විපස්සනාට ඇරෙනවා. විපස්සනාවෙන් චතුරාර්ය සත්‍ය ආબોධ කර නිවනටපත් වෙනවා. ඔය කතාව අහ ඇහෙන්දයි මේ දේශනා කළේ. ඔය කාගෙන හිටියා කොඩා සාමණේරයන් වහන්සේ ඇතුළේ කාගෙන ඉන්නකොට වඩමින් හිටියේ භාවනාට ලොකු රුකුලක් වුණා. ඒ කාගෙනම උන්වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. එවෙලාවේ සාරුවක් යන වාසව දාලා සාරිපුත්‍ර ඉක්මනින්ම සාමණේරයන්ට දාන දෙන්න කියලා තින් දොර ආරෙව්වා. සාරුවක් යන වාසයේ පිටත් වෙලා ගන්ධ කුටියට වැඩියා. ඉතින් මේ සාමණේරයන් වහන්සේ සංසුන්ව නැගිටලා දොර ඇරලා සරුවත් මහ රහතන් වහන්සේගෙන් පාත්‍රය අරගෙන පැත්තකින් සුදුසු තේ තියලා ස්වාමින් වහන්සේගේ ශිවර වණන් දිල්ලුවා. නෑ එපා වෙනම දාන ගන්න දැන් දවල් වෙලා. පස්සේ ඉතින් වත් පිළිවෙත් කළා උන්වහන්සේ දාන වැළඳුවා. දාන වන්දන කරන මේ සූර්ය මණ්ඩලය ගිහිල්ලා නෑ. තාම උදේ වරුවේ හැටේටයි අහස පේන්නේ. දාන වන්දලා දත් දැහැටි වලින් දත් සුද්ධ කරගෙන කටසෝදලා අවසන් වුණාට පස්සේ මෙන්න ඉර මුඳුන් වෙලා ඉර අවර වෙලා සමහර භික්ෂුන් වහන්සේලා ඔය කාරණිය දන්නවා මොකද ඒ ආසන්න කුටිසෙනසුන් තිබුණා ඉතින් ඔය වෙනකම්ම සතරවරන් දෙවියෝ ආරාධනෙ හිටියේ සක්දේව රජු ආසේ හිටියා සූර්ය දිව රාජයා ආසේ ඉඳගෙන සේවාව කළා ඉතින් ඔය සියල්ල විසිරී ගියා ඊළඟට මේ රහත් වුණාට පස්සේ ඉතින් මේ කතාව ධම්සභා මණ්ඩපයේ ඇති වුණා මේ පණ්ඩිත සාමණේර නම දවල් වෙලානේ ආහාර හදන තියෙන්නේ මේ දැන්නේ දාන්න ලැබුණේ. උන්වහන්සේ විකාල භෝජනේ වෙලා තියෙනවනේ කියලා. පස්සේ සරුවක්ඥන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැල්ලා දේශනා කළා මහණෙනි පුණ්‍යවන්තයෝ මගපල නිවන සඳහා පිළිවෙත් පුරන ගොතේ දෙවියොත් උපකාර වෙනවා. පැවිද්දොත් උපකාර වෙනවා. බුදුවරුත් උපකාර වෙනවා. ඒ මොකද ඒ නම භාවනාවට වාඩි වෙන වෙලාව සතරවරන් දෙවිය ඇවිල්ලා කුටියේ වටේ හතර දිගාවේ දිශාවේ ආරක්ෂාවට හිටියා. සක්‍ර දිවි රාජ අහසේ නොපෙනී ආරක්ෂාවට හිටියා. සූර්ය මණ්ඩලයේ කදිද්‍රුද දිව පුත්‍රයා සූර්ය මණ්ඩලයට යන්න නොදී රැගෙන හිටියා. මටත් මේ තථාගතයන් වහන්සේට කියලා විවේකයක් නැතුව මටත් යන්න සිද්ධ වුණා. ඒ වගේම සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේම ව්‍යංජන 100ක් සහිත දානගෙනක් දෙන්න යෙදුණා. ඉතින් මේ තරමට උපකාර ලබන්න මොකක්ද හේතු වුනේ? ඒ පඬිත් සාමණේරයන් වහන්සේ පූර්ව ಜಾති ಜಾතියින් ඉදී පෙරූ කුසල ධර්මයන්ගේ ආනුභාවයේ කලපින්වල උපනිශ්‍රේ ප්‍රත්‍යය. එනිසා මහණෙනි ඥානවන්තයන් පුණ්‍යවන්තයන් වෙනුවෙන් දෙවියොත් රාතන් වහන්සේලාත් ලෝතර බුදුරුත් මේ විදිහට උපකාර වෙනවා. එනිසා තම තමා විසින් අප්‍රමාද කුසල් කරනවා නම් මේ වාගේ උපකාර අනුග්‍රහ ඇතුව සසර දුක් තරණය කරගෙන මඟඵල නිවනට යන්න ලැබෙනවා කියන එක පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. ඒ දේශනා අනුසාරයෙන් බොහෝ දෙනෙක් මාර්ගඵල නිවන් ලැබුවා. දැන් මේ සඳහන් වෙනවා පින්නදුනි අපි විසින් කළ යුතු වෙන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍ය දියුණු කර ගැනීමයි. කුසල් පැත්තට ඒ කියන්නේ අපි දන් දෙනවා, සීල් දකින්නවා, භාවනා කරනවා, බණ අහනවා, බණ පාඩම් කරනවා වත් පිළිවෙක් කරනවා මව්පියන් සිහි කරනවා මව්පියන්ගේ පින් දෙනවා වැඩිහිටියන්ට සැලකනවා දස පුණ්‍ය ක්‍රියාවන් කරනවා දස කුසල් පුරනවා එවාගේ බ්‍රහ්ම විහරණ භාවනාවල් දෙනවා තවත් තවත් උසස් කුසල් රැස් කරනවා අපි අදිෂ්ඨාන කරන්න ඕනේ ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි ආදි නිවන් නොදැක්කොත් නිවන් දකින්නතුරු අපට මේ ආනිසංස වශයෙන් භවයක් පාසාම අපට මේ වාගේ නිවන් මඟ පාරමී පුරා ගන්නට නිවන් මඟ මේ දස පුණ්‍ය ක්‍රියාවන් පුරන්නට දස කුසල් පුරන්නට දස පාරමී පුරන්නට ධක්මනේරණ ගුණ වඩන්නට සමතේ ප්‍රඥා වඩන්නට ධර්මඥාන වඩන්නට භාවනා ඥාන වඩන්නට ජාති ජාතිත් වාසනා වේවා කියන ප්‍රාර්ථනා අපි ඇති කරගන්නට ඕනේ. විශේෂ ඇති කර ගැනීම උපනිශ්‍රේ වෙනවා ඊළඟ ඊළඟ භවයන්හිදී. ඉතින් මේම තමයි මහා බෝසතාණන් වහන්සේලා බෝධි සම්භාර පුරාගෙන අතරමන්න වී බුද්ධත්වයේ දක්වා වඩින්නේ. කාතන් වහන්සේලා පසේ බුදුරයන් වහන්සේලා කොයිතරම් දීර්ඝ කාලයක් කොහොම උපනිශ්‍රේ ශක්තිය දිනු කරගෙන ඇවිල්ලායි මඟඵල නිවනටපත් වෙන්නේ. ඉතින් ඊයනෝ සලකා ගැනීමේදී අපි සලා සතුටු වන්නට ඕනේ අපට මේ විදිහේ සරුවක්යන් වහන්සේ දේශෝ සුවිසුද්ධ වූ සීල ධර්මයේ තුලින් අපේ නිවන් මඟ තව තවත් ආලෝකමත් කරගෙන මේ සංසාරයේ නැවත සතර අපායට නොඇති මනුෂ්‍ය දුර්භාග්‍ය නොවි ක්‍රියේතු උත්පත්ති ලැබමින් භවයෙන් භවයට සුගතියෙන් සුගතියට සැපත් වෙමින් මොන සම්පත්තියක් ගැනවත් ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව නැවත නැවත නැවත කුසල් කරමින් නිවන් මඟ යා ගැනීමද සුදුසු මාර්ගෝපදේශයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති බැවින් අපි ඒ තරම් වාසනාවන්තයි අපි මේ මාර්ගෝපදේශන යනුව අපේ නිවන් මඟ තව තවත් ආලෝකමත් කරගන්න ශක්තිය අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න වටිනවා අපේ සරුවක්යන් වහන්සේ මෙසේ උපනිශ්‍රේ සම්පන්නව බෝධි සම්භාර පුරාගෙන මනෝ ප්‍රනිධානයේ සිට විශ්වාසංක කල්පලක්ෂයකින් පසුව බොමුලාරා වැඩේ ඉඳගෙන ලෝතුරා බුදුනා කමන් වහන්සේ 45 අවුරුද්දක් ලොවට දහම් වැසි වැස්සෙව්වා සූවිසි ආසංග ගණන් ජනතාව අමාමහ නිවන් පුර පැමිණෙව්වා අනාගතේ බලා මානෙල් මා සුවඳ විහිදෙන ශ්‍රීමුක පත්නී සුදු බුදුරැස් විහිදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසුදාස ධර්මස්කන්ධේ දේශනා කළා තමන් වහන්සේ ආශ්‍යාගේ කෙළවර පුනර්භවයක් නැති අජාති ආජිර අව්‍යාධි අශෝක අනුපායාසේ අමෘත මහා නිර්වාණ ධාතුවටපත් වී වදාලා සසුආර්යයන් සාතන් වහන්සේලා දෙසේ පිරිනිවන ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව කර්මාරූපව මිය පරලෝ ගියා අපිත් ඒ කාලවලදී කොතනාරි ඉඳගෙන ඔය වාගේ වෙනස් වෙවි ආවා කළ පින්කම් වල වලින් අද අපි මෙහි පැමිණ සිටිනවා එතකොට සරුවක්ඥන් වහන්සේ වැඩි සිටි විහාරස්ථාන දෙකකට පැමිණ ප්‍රබිතී සොළොස් මහා ජනපද රාජධානි උයන් පොකුණු මාලිගා දෙසියල්ලද කාලය ගෑවීමෙන් නස්ථාවශේෂ වුණ මේ වාගේ කල්පස්ථායී වස්තු වන ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් අද පවත්නා ගෙවල් දොරවල් ඉද කඩන් යාන වාහන මෙල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් හදෙමෙන් පැළඳෙමෙන් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් උත්සාහයෙන් පවත්වන මේ ආත්ම භාව సంతානයත් හිත ඇති හිත නැති සීල සංස්කාර ධර්මාත්සනයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙමින් නැති වෙමින් යන බැවින් අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් සිඳෙමින් බිඳෙමින් පවත්නා බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් වන බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ සීල සංස්කාර දුක්ඛ සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි නිවන අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් විරෝධානාදී පාරමී බැලෙන් ආරි සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සසර දුක් තරණය කළ කෙලෙස් ගිනි මැල නිවාසාන්ත නිවනින් සැනසී වදාළේ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපටත් පාරමී බාට බෝධිපාක් ධර්ම බාටපත් වී ප්‍රාර්ථනීය බෝධිඥානයකින් සුවසේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. වර්ෂයක් පාසා සිදු කරන ලබන සාරාණීය පින්කමක් අද මේ සිද්ධ වෙන්නේ පින්වත් සාමණේසුරු එම්.බි. දිසානායක මැතිතුමාගේ එච්.බි. දිසානායක ඩී.බි. දිසානායක මැතිතුමාගේ එම දිසානායක මණිකේ මැතිතුමියගේ ජන්මදිනය හරියට මේ ජනවාරි මාසේ 29 වෙනිදාට උදාපත් වෙනවා. ඉතින් වර්ෂයක් පාසා මේ පින්කම මේ විදිහට ආශිර්වාද පෙරටුව රත්නත්‍රයේ විශේෂයි පවත්වනු ලබනවා. අද ඒකට තවත් සම්බන්ධතා කීපයක් වෙලා තියෙනවා මේ මාසේ 26 වෙනිදාට තිබුණු දාන වාරයේ ඇති එල්ගේ ධර්මදාස මහත්මයා දන්කොටුව සිට පැමිණ විශේෂයෙන් සහභාගී වෙනවා. ඒක පින්වත් <clears throat> විශ්‍රාමික අපේ <clears throat> බැංකු නියෝජිත රණසිංහ මහත්මයාත් මේට සම්බන්ධ වුණා. දා 26 වෙනිදා ඇවිල්ලා මේ කාරණේ දැනගෙන ඒ ඇත්ත වශයෙන් මේවා මතුමත් භවයන්හිදීද සුගතියට නිවනට පමුණවන උපනිශ්‍රේ සම්ප්‍රත් බව අපි පිළිගන්නට වටිනවා. ඉතින් ඒ වෙනුවෙන් ඊයේ දවසේ සිට පැමිණ මහා සංඝ රත්නෝ දේශා ගිලන්පස දාන පිරිනැමුවා. එවැගේම සංධ්‍යාවේ බුද්ධ වන්දනා ධර්ම ශ්‍රවණී යෙදුණා. රාත්‍රියේ බොහෝසෙන් අවදිව සිට මේ දාන වස්තු සම්පාදනය කළා. උදේ පාන්දරම බුද්ධ පූජාව පැවැත්වුවා. ඒ වෙලාවේදීද සීලේ පීඨියා බණ ඇසුවා. එවැගේම දවල් පින්දපාත දානේ සංවිධානය කරගෙන පළමුවෙන් ලෝතුරා බුදුරජාන් වහන්සේ දෙසා බුද්ධ පූජා පැවැත්තුවා. වත් පිළිවෙත් සියල්ල නිමවා පිරිසුදු වී බුදු ගුණ දාම් ගුණ සංඝ ගුණ වර්ජනා කරමින් සිට සංගරුවනේ වඩින වේලාවේදී ආරි මහා සංඝ රත්නයේ ගුණේ සිහිපත් කරමින් ගෞරවයෙන් පිළිගත්තා. දෙපා දවා පෙසදමා සියාතින් දානේ පිළිගන්නවා. ඉන් අනතුරු මේ පිරිකර භාණ්ඩ සංඝ සතු කොට පූජා කළා. සීලයක පිහිටියා ධර්ම ශ්‍රවණය කළා දැන් ඊළඟට දෙවියන්ස ඇත ලෝකයට පින් අනුමෝදන් කරනු ලැබෙනවා මෙතකින් මේ රසපත් කරගන්නා කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන් අදාපි මේ සනසීමෙන් ජීවත් වෙන බුදු සසුනේ තවත් අවුරුදු 5000ක් පිරෙන අතුරුම මතු මතු කාලවන සීලවම ජනතාවට හිතසුව පිණිස සම්බුද්ධ ශාසනය අඳුරු නොවේ අතුරු දාන් නොවේ අන්තර්ධාන නොවේ එවාගේම ගගනතලයේ සඳේරු මල්ලමින් දිදුලමින් දබලමින් අපරාජිත විරාජිතව තුන් ලෝකයේ සදාම් කෙරෙන දසත විහිදුවමින් නිර්මලව බුදුසසුන පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු එවාගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේතේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ධ්‍යාන විඥා මාර්ගඵල නිර්වාණය දක්වා වැඩි දියුණු වේමින් සදාම ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. එවාගෙම තම තමා නමින් අභාව ප්‍රාප්ත වූ පින්වත් එල්ජේ ධර්මදාස මහත්මයා සහ මහත්මිය වෙනුවෙන් හිට සහභාගී හැම දිනා වෙනුවෙන් අභාව ප්‍රාප්ත සීලම ඥාතීන්වත් එවාගෙම අඟුල්ගමුව පින්වත් සාමිනිසුරු එම්.බී. දිසානායක මැතිතුමා හා ඒ මැතිණිය දෙපළගේ අභාව ප්‍රාප්ත මව්පිය සතර දෙනා වහන්සේ හා විශේෂයෙන් අභාව ප්‍රාප්ත දෙතු පුතුණුවන් ඇතුළු පරලෝකයේ දෙතු පුතුණුවන් දෙවෙනි පුතුණුවන් ඇතුළු පවුලේ පිය මේ පරලෝකයේ සීලම ඥාතීන්ද තාගේම පින්වත් රණසිංහ මැතිතුමා නංගේ වසර 17 කට පෙර අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේටත් තවත් නම් සිහිපත් නොකලා වූද මෙහි සහභාගී වූ සියලු දෙනාගේ මේ පල්ලෝකයේ ඥාතීන්වත් මේ පින ලැබේවා මේ පින් වලින් ඒ සියලුම දෙනා සතර භවයක් පාසා සුගතිගාමි වෙත්වා සුවසේ දානාදී උසස් කුසල පාරමී පුරාගෙන තම තමා පැතු බෝධි ඥානයෙන් අජරාමර සාන්තේ අමාමහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු එසේම මෙම ආරණ්‍ය සේනාසන ආදිවාසී වූද ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද මේතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද දසදහසක් වල වාසී වූද සම්‍යද්දෘෂ්ටික සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමේ බ්‍රහ්මමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවටත් බෞද්ධ ජනතාවටත් මේ පින්වත් සෑම දිනාටමත් දේව ආරක්ෂාව සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවම එවාගේම හිතවත් මඳහත් අහිතවා සියලුම සත්වයන්වත් මෙම ආරණ්‍ය සේනාසනයේ සිට සහ තම තමන් ජීවත් වෙන ගම්පියසේ සිට අවතගම් නගර ලංකාව දඹදිව උතල මේ සක්වල සීල සක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා පෙරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. එවැගේම අභාව ප්‍රාප්තේ දීබි දිසානායක මෙතුමාණන්ට එවැගේම ආර්බි දිසානායක මෙතුමාණන්ටද එවැගේම දීබි දිසානායක මෙතුමාණන්ගේ රේණුකා දියණියට ඇතුළු තාත්මිය පල්ලෝගේ ඥාතීන්දර මේ කුසල සම්භානියත් මේ සුගති සපත් කෙලවර අග්‍රාමාම නිවන් සුවක් වේවා එවැගේම හිතයිසේ වූද මදාත් වූ දහිතවත් වූද සීලෝම සත්‍යයන්වත් මේ කුසලානිසංස බලයෙන් හැම දිනාටම සසර සුගතිගාමීව පැතු බෝධිඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා මෛත්‍රීන් පින් පමුණුවමු උතුම් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරවනට ආජීවන්න සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටෝ පාරමී සීරිසින් සිදු කරගන්නා ලද මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් මේ පින්කමේ විශේෂ අරමුණ වන සාමිනිසුරු එම්.බී. දිසානායක මෙතිතුමාණන්වත් එවාගේම ඒ දීවි දිසානායක මැතිතුමාණන්ගේ පින්වත් මණිකේතුමීටත් එවාගේම අද මීට පූර්ව අනුග්‍රහ සැලසූ පින්වත් එල්ජී ධර්මදාස මහත්මයා මැතිණිය ඇතුළු පවුලේ සමටත් එවාගේම පින්වත් රණසිංහ මැතිතුමාන් ඇතුළු පවුලේ සමටත් මේ සිල්මයන් වරුන් සියලු දෙනාටත් අනිකුත් මේ සහභාගන මහත්තුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටමත් මේ ජීවිතේ පුරා ඇති අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරාග නවග්‍රහ දෝෂය සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුට අඳුරුසේ විහෙත විද්වංශනේ මේ සරුව ආරක්ෂාව සැලසේවා කුසල් අරමුණෙන් සමාධියේ සිටින් මෙත් සිටින් බුදු ගුණ බැලෙන් සමදා සැපසේ නින්දයාව සැපසේ අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදේ ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කබන පියවරක් ගානේ හෙළන උස්ම රැල්ලක් පාසා රත්නත්‍රේ සතු සූවිසිමා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වාසී විසාවියා උදාදි විපත්ති වලකීවා උපපීලක උපච්ඡේදක කුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා උපස්තම්භක කුසල විපාක එළඹ සිටීමෙන් නිරෝගී සුවයක් දීර්ඝාසයක් වැඩේවා කායික මානසික සනසිල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරින් ආයුවන් සැපබල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පසලස්වක් පොහොදාසේ උදාවන සොලස් කලාවෙන් පිරිපුන් පූර්ණ චන්ද්‍රයාසේ පිරිතරේ ශාස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා විංසත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙම දීර්ඝාස ලැබේවා එවාගේම සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව ත්‍රි හේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණඥානේ සහ සම්‍යක් දෘෂ්ටි ඇතුව <clears throat> එවාගේම පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත්දම උපයන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිමිසනසේ පැමිණවදාළ අජරාමද ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිසම මේ උදාන කුසල සම්භාරේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු මේ කාල පරිච්ඡේදයේදී බුරුම රටේ මූලමියෙන් නූඩෝන් කියන ප්‍රදේශයෙහි චිත්තල පබ්බත භාව භාවනා මධ්‍යස්ථාන අධිපති මාහිමියන් වහන්සේ මෙහි වැඩෙන බොහොම විවේකයෙන් නාසයෙන් කිසියදු අසනීපයක් නැතුව තේන අසනීපාගේ සංසිඳේ නිරෝගී සුවයෙන් දීර්ඝ කාලයක් සසුන් පිළිවෙත් පුරා ශ්‍රී ලංකාවට මේ භාවනා දායාදේ පිරිනම උන්වහන්සේ පතන බෝධිඥානයන් සාක්ෂාත් කර ගැනීමට රත්නත්‍රි ආශිර්වාදයේ පිහිට වේවා කියලා අපි ගෞරවයෙන් ආශිංසන කරන අතරතේ අපේ උපස්ථා ලැබෙන මේ ගරු කාටයුතු සීල ස්වාමීන් වහන්සේලාට අපේ දාන වස්තු දිව්‍ය ඖෂධ අමෝසුභාටපත් වෙලා නිරෝගී සැපයෙන් යුතුව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ධ්‍යාන විඥා මාර්ගඵල දක්වා දියුණු වීමට හේතු ආසනා වේවා කියලා ආශිංසන කරන අතර අපට මේ විදිහේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා උදාපත් කොට තබා අපවත් මේ වදාළ අතිපූජනීය රාජකීය පඬිතේ කඩවැද්දී ශ්‍රී ජනවංශාභිදාන මාහිමියන් වහන්සේටත් එවැගේම අතිපූජනීය රාජකීය පඬිත මාතෘ ශ්‍රී ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේට සසු සීලෝම අපවත් වූ මා සංඝ පිටුන් වහන්සේලාටත් මේ කුසලානුභව බලයේ අත්පොරක් වීමෙන් උම් භවයක් පාසාම සුවසේ බෝධි සම්භාර පුරාමතු ලෝතුරා බුදුබාම ලබත්වා කෙන ගුරු බැතියෙන් අපි සිහිපත් කරමින් පින් පමුණුවමු ඥාතීන් දෙවියන් සීල සත්‍යයන් පින් පෙත් අනුමෝදන් කරවා ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිමු